මහා ගංගාවක් තියෙනවා. අතිවිශාල සැඩ පහරක් ඒ ගංගාවේ ගමන් කරනවා නම් ඒ ගංගාව දිගින් දිගටම සැඩ පහරේ ප්‍රචණ්ඩ ස්වභාවය රළු ස්වභාවය වැඩි කරගෙන ගලා යනවා නම් අපි මේ ගංගාව වියලවනවා කියන අදහසින් උදැල්ලක් අරගෙන ගඟ අයිනකට ගිහිල්ලා ඒ විශාල තනිතලාවක් කරහා ගඟ වියලවන්න මාර්ගයක් හදන්න උත්සාහ කරනවා. නම් ඒක අසාර්ථක උත්සාහයක්. ඇත්තටම අපි මේ කෙලෙස් සැඩ පහර කෙලෙස් ඕඝය සංසිඳවීම පිණිස පොඩි පොඩි උත්සාහයන් දරලා ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මේ කෙලෙස් සැඩ පහර වියලවා දැමීම පිණිස අපි ගන්න උත්සාහයන් යම් සංවිධානාත්මක ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියාත්මක විය යුතු වෙනවා. ඒ මහා ගංගාවක් වියලවන්න උත්සාහ ගන්න කෙනා සාර්ථකත්වය දැනගෙන ඉස්සෙල්ලා කරන්න ඕනේ අර මහා තැනිතලා භූමිය තෙත් වෙන පරිදි මඩ වගුරක් වෙන පරිදි යම් ජලපහරක් සකස ගන්න එක. යම් කාලයක් ඒ මඩ වගුර තෙත් වෙන්න ගන්නකොට ඒ නිසාම අර විශාල සැඩපහරක් සහිත ගංගාව ඒ ගංගාවේ ජලය තව තවත් තව තවත් අර මඩ වගුර පැත්තට උලන්න ගන්නවා. පැමිණෙන්න ගන්නවා. අන්න එතනදී අපි ඒ මඩවුණු ප්‍රදේශය අර විශාල තනිතලා කාන්තාර ප්‍රදේශයට තව තවත් ව්‍යාප්ත කරගත්තොත් අපිට යම් දවසක මේ සැඩපහරේ තියෙන සියලු ජලය වියලවා දමන්න හැකියාව තියෙනවා. එතකොට ඒ වියලවා දමන ක්‍රමය <clears throat> ඒ වියලවා දමන පියවර අපි මුලින් දැඩි උත්සාහයකින් පොඩි පියවරවල් තුල වෙහෙසටපත් වෙන විදිහට සකස් කරගත්තොත් ඒ පියවර මුල් අවස්ථාවේදීම අසාර්ථක කරගන්නවා. එහෙනම් අපි මේ කෙලෙස් සැඩපහර සහිත ගංගාව වියලවනවා කියන අදහසින් කෙලෙස් නිරුද්ධ කරනවා කියන අදහසින් මඟඵල ලබනවා කියන අදහසින් අදිෂ්ඨාණයෙන් අරමුණෙන් මොන පාරමිතාවක හිටියත් කටයුතු කරගිතු වෙනවා එයාට ප්‍රාර්ථනීය බෝධිය මොකක් වුණත් කමන්නේ එයා කල යුත්තේ මේ කෙලෙස් සැඩපහර වියලවන ප්‍රතිපදාවයි. යම් කෙනෙකුට යම් පාරමිතාවක් තියෙනවා නම් ඒ සියලු දෙනාටම කරන්න තියෙන්නේ මේ වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල නොකර යම් පාරමිතාවක නියැලෙනවා නම් ඒක ව්‍යාජ උත්සාහයෙන් තොර තමාම රවට ගන්න දෙයක් වෙනවා. ඔහු මේ ජීවිතේ මාර්ගඵලයක් අදිස්ථාන කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මතු ජීවිතයක මාර්ගඵලයක් අදිස්ථාන කරගෙන ඉන්නව පුළුවන්. ඊළඟ බුද්ධ ශාසනයක මාර්ගඵලයක් අදිස්ථාන කරගෙන ඉන්නව වෙන්න පුළුවන්. තව බුදු කෙනෙක් වීමේ අදහසින් යම් පාරමිතාවක් සම්පූර්ණ කරගෙන යනවා වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් කළ යුතුයි මේ වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල නොකර ඔහු උත්සාහ කරනවා නම් Tamanගේ අවසාන ඉලක්කය තුල ප්‍රමාද වෙන්න ඒ උත්සාහය નિરර්ථක දෙයක් වෙනවා. ඒ නිසා බොහොම උනන්දුයින් මේ කෙලෙස් සංසිඳවන වියලවන වැඩපිළිවෙලට මූලික උත්සාහය දරන්න ඕනේ. ඒ දරණ කෙනාට ඒ උත්සාහය තුල හටගන්න ප්‍රතිඵල නිසා තව තවත් මාර්ගයට උනන්දුවක් ලැබීමට උනන්දුවක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඇත්තටම යම් පාරමිතාවක් තියෙන කෙනෙක් නම් එයාගේ අර ප්‍රතිපදා කාණ්ඩය අඛණ්ඩව යනවා. ඒක ස්වාභාවිකවම සිද්ධ වෙවි යනවා. ඒකේ පස්සට යමක් නැහැ ඉදිරියට පිරිපිරි යනවා. කවුරු හෝ වේවා ප්‍රතිපදාවෙහි නියැලෙන කෙනාට කළ යුතු මූලික වැඩපිළිවෙල සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙල. මේ මාර්ගය තුල ඔහු කළ යුත්තේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් මේ කටයුතු තුල ක්‍රියාකාරකම් පමණමයි. මේ කටයුතු තුල ක්‍රියාකාරකම් විවිධ තැන්වල විවිධ ණය ක්‍රමවලින් විවිධ උදාහරණයෙන් විවිධ කතා ඇසුරෙන් භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා. ඒ පෙන්වන වැඩපිළිවෙල ප්‍රමාදයට පත් කරගන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා මුලදී පොඩි උත්සාහයක් දරලා ලොකු ප්‍රතිඵලවලට සිත අපේක්ෂාවෙන් වාසය කරනවා නම් ඒක ඔහුට විහිසගෙන දෙන එකක් වෙනවා. බොහොම ප්‍රණීතව වතපිලිවෙත කරමින් සීලයේ ප්‍රතිවීක්ෂාවක නියැලෙන්න ඕනේ. යම් යම් සජ්ජායනාදී කටයුතු වචනයෙන් ධර්ම කොටස් පුරුදු කරමින් නොයෙක් කටයුතු වල යෙදෙන ඒ ක්‍රියාකාරකම් ඊළඟට විවේකී වේලාවට දැස් පියාගෙන වචනයෙන් ධර්මයේ පුරුදු කරන කටයුතු වචසා ಪರಿචිතා වචනයෙන් පුරුදු කරන කටයුතු වරින් වර කරන්න ඕනේ. එහෙම කරමින් සමාධි භාවනාවට යොමු වෙන්න ඕනේ. ඊළඟට විදර්ශනාව ගැන ඉගෙනගෙන මේ විදර්ශනා නුවණින් යුතුව සාමාන්‍ය ජීවිතයේ ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඒ විදර්ශනා නුවණ සාමාන්‍ය ජීවිතේ එක්ක බද්ධ කරගන්න ඕනේ. ඒ වගේ කාලයක් ඉන්නකොට අර අකණ්ඩ දේවල් කරන්න සිහිය නුවණ උපදිනවා. සිහිය නුවණ තුල යාගේ සිත බලවත් වෙනවා. කුසල සිත බලවත් වෙනවා. ඒ නිසා සියලු දෙනාම තමන්ගේ ජීවිතයේ වතපිලිවෙත කරමින් සීලය විමසන එකත් ඒ වගේම වචනයෙන් සජ්ජහායනා කරමින් වචනයෙන් ධර්මයේ පුරුදු වෙමින් භාවනාවට යොමු වෙන එකත් විදර්ශනා දැනුම ලබා ගනිමින් විදර්ශනාවේහි යෙදීම සාමාන්‍ය ජීවිතයට ගලප ගන්න එකත් සාමාන්‍ය කටයුතු විදර්ශනා නුවණින් යුතුව කරන එකත් අඛණ්ඩව කරගත කරගන්න ඕන වෙනවා සීල සමාධි ප්‍රඥා වැඩෙන්න ගන්නවා විශේෂයෙන් මම මේ දවස්වල උත්සාහ කරනවා කොහොමද මේ විදර්ශනා විදර්ශනා නුවණ අසලා ලබා ගන්න දේ මනසින් පුරුදු කරන්න. සාමාන්‍ය කටයුතු වල විදර්ශනා දැනුම භාවිතා වෙන්නේ කොහොමද? තමන්ගේ නාමයේ රූපයේ සම්බන්ධයෙන් ඒ කටයුතු වල යෙදීම සිහිනුවණින් බලාගෙන කරන්නේ කොහොමද? මේ වගේ දේවල් වලට උත්සාහවත් වෙන එක ගැන මම ටිකක් අවධානය යොමු කරන්න හිතුවා. ඒකට ස්වාමින් වහන්සේලාගේ විදර්ශනා ග්‍රන්ථ රාශියක් සහ ඒ වගේම පෙළෙහි තියෙන විදර්ශනා කාණ්ඩ උපුටා දක්වමි. මම වරින් වර උත්සාහ කරන්නම් ඒ කටයුතු ඉදිරිපත් කරන්න. ඒ කටයුතු කොහොමද කරගන්නේ කියලා උත්සාහවත් කරවන්න. ඉතින් මේ පින්වතුන් මෙන්න මේ සීල සමාධි ප්‍රඥා සඳහා ප්‍රායෝගිකව යෙදෙන ආකාරය ප්‍රායෝගිකව කටයුතු කරගන්න ආකාරයේ සම්බන්ධයෙන් මේ පින්වතුන් උත්සාහවත් වෙන්න ඕනේ. ඒකට උනන්දුවක් හැටියට තමයි මේ වචන ටික මම ගොනු කරන්න හේතුනේ. සියලු දෙනාට තෙරුවන් සරණයි.